සම්තුට්ටි පරමං ධනං යම්කිසි ධනයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ සියලු ධනය සතුට කෙලවර කොට සතුට පරම කොට පවතින්න. යම් කෙනෙකුට කොයිතරම් ධනෙ තිබුණත් සතුට නැතිනම්, निराமிස සුවේ නැතිනම් ඒ සන්තුෂ්ටියෙන් තොර ධනය ඒ පුද්ගලයාට අර්ථවත් වෙන්නේ නැහැ. ඒ ධනයයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ධනය අර්ථවත් වෙන්නේ ඒ තුලින් පුද්ගලයාට සතුට සැහැල්ලුව සැනසීම ගෙන දෙනවා නම් පමණයි. ඒ නිසා ලෝකේ යම් කිසි කෙනෙක් ලබන සතුට එහෙම නැත්නම් ධනය අතර උසස්ම ධනය සන්තුෂ්ටිය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සතුටත් නොයෙක් ක්‍රමවලින් ලබන්නට පුළුවන් ධාර්මිකව ලබන්නට පුළුවන් අධාර්මිකව ලබන්නට පුළුවන් අධාර්මිකව ලබන සතුට පුද්ගලයාට යහපත ගෙන දෙන්නේ නැහැ එය විපත පිණිස හේතු වෙනවා ඒ දුක පිණිස හේතු වෙනවා ඒ නිසා මෙහි උසස්ම ධනෙ හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ධාර්මිකව ලබන්නා වූ සතුටයි. එය ජීවිතයක ලැබිය හැකි උසස්ම ධනෙ බවයි සතහාගතයන් වහන්සේ දේශනා කළේ. විශ්වාස පරමා ඥාති මේ ලෝකයේ යම්කිසි ඥාතිත්වයක් පවතිනවා නම් ඒ සියලු ඥාති සබඳතාවයන් විශ්වාසයෙන් මත පදනම් වෙනවා විශ්වාසයේ කෙලවර කොටයි පවතින්නේ මවය දරුවාය පියාය දරුවාය සහෝදර සහෝදරියන්ය ඥාති හිත මිත්‍රාදීන්ය ආදී යම් සමාජ සම්බන්ධතාවයන් අපි ගොඩනගා ගන්නේ ඔවුනොවුන් කෙරෙහි ඒ පවතිනා වූ தත්ත්වය පිළිබඳව ඇති විශ්වාසය නිසායි. ඒ විශ්වාසයේ කඩ වෙලා ගියොත් එතනින් එහාට ඒ ඥාතිත්වෙ බිඳී paludu වී යනවා. ඒ නිසා ලෝකේ යම්කිසි ඥාතිත්වයක් තියෙනවා නම් ඒ විශ්වාසයේ පරම කොට පවතිනවා විශ්වාසයේ කෙලවර කොට පවතිනවා විශ්වාසයෙන් තොර වූ ඥාතිත්වයක් මේ ලෝකයේ තුල පණවන්නට පුළුවන් කමක් නැහැ ඒ තරම් අර්ථවත් වෙන්නේ නැහැ ඒ වගේම ලෝකේ විවිධාකාර සැප තියෙනවා. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ඔවුනොවුන් අදහස් කරන්නා විවිධ සැප. මේ සියලුම සැප අතර නිබ්බාන පරමං සුඛං ලෝකෝත්තර වූ නිර්වාණ සැපය සියලු සැපයන් කෙලවර කොට එහෙම නැත්නම් සියලු සැපයන් අතර නිර්වාණ සැපය උත්තමයි නිර්වාණ සැපය ප්‍රමුඛයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ගාථා ධර්මය මාතෘකා කරගෙන අපි අද අදහස් කළේ මේ කරුණු සියල්ල පිළිබඳව පැහැදිලි කරන්නට නොවේ මේ කෙටි වේලාව තුළ මෙහි සඳහන් වෙන පළමුවෙනි ගාථා අර්ධය පිළිබඳව සිහිපත් කරන්නට පළමු ගාථා පාදය පිළිබඳව සිහිපත් කරන්නට ඒ කියන්නේ ආරෝග්‍ය පරමාලාභා ජීවිතයක ලැබිය හැකි ලාභයන් අතර නිරෝගීකම අග්‍රයි ඒ නිරෝගීකම කුමක් නිසාද අග්‍ර වෙන්නේ? එය කොහොමද අපි උපයාගන්නේ? නිරෝගීකම කියන්නේ කුමක්ද? ඒ වගේම රෝගයයි කියන්නේ කුමක්ද? ඒ රෝගයන් සමනය කරගෙන නිරෝගීව පැවැත්ම ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහා අපට උපකාර වෙන්නේ කොහොමද කියන කරුණුවේ අද ධර්ම දේශනාව තුළින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන නිරෝගීකම කියන එක අතීතයේ එහෙම නැත්නම් බොහෝ දෙනා නිරෝගීකමයි කියනකොට හඟින්නේ කායික නිරෝගී භාවය කායික සුවපත් භාවය ගැන පමණයි ලෙඩක් දුකක් කායිකව ඇති නොවි නිරෝගීව කය පවත්වා ගන්නට පුළුවන් නම් එය උසස් තත්වයක් හැටියට බොහෝ දෙනා කල්පනා කරනවා සැබවින්ම එය එක්තරා උසස් තත්වයක් නමුත් බුදුරජාණන් වහන්සේ මේ පරමලාභයේ නිරෝගීකමයි කියන තැන ඒ කායික නිරෝගී බව පමණක් නෙවෙයි උන්වහන්සේ අදහස් කරන්නේ ඒන් අර්ථවත් වෙන්නේ. කයින් නිරෝගී වුණු පමණට පුද්ගලයෙක් සර්ව සම්පූර්ණයෙන්ම නිරෝගී වෙන්නේ නැහැ. එහෙමනම් ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වයක් නිරෝගී වෙන්නට ඕන. ඒ වගේම ආධ්‍යාත්මික තත්ත්වයක් නිරෝගී වෙන්නට ඕන. ඒ වගේම සමාජමය අන්තර්පුද්ගල සම්බන්ධතාවයනොත් නිරෝගී වෙන්නට ඕන. මෙන්න මේ කියන කායික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජමය කියන මේ ක්ෂේත්‍රයන් හතර තුළින්ම පුද්ගලයා නිරෝගී වෙන්නට පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා නිරෝගී පුද්ගලයෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. අපි මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන නිරෝගීකම ගැන පැහැදිලි කරගන්නට නම් රෝගී වෙනවාය කියලා කියන්නේ මොකක්ද? කය රෝගී වෙනවාය කියලා කියන්නේ කය පවත්වන්නට සුදුසු નિયમિત තත්වයෙන් වෙනස් වෙලා විකෘති ස්වභාවයකටපත් වෙනවා. මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ වාපිත්සෙම් ආදී ධාතු කොටස් වලින් ඒ ධාතු කොටස් කයක තිබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. වාතය පිටසෙම නැතුව කය පවත්වන්නට පුළුවන් ක්‍රමකුත් නැහැ. නමුත් ඒව තිබිය යුතු සාමාන්‍ය සමතුලිත ස්වභාවය වෙනස් වුණොත් එක්කෝ අඩු වුණොත් එක්කෝ වැඩි වුණොත් අපි එතනට කියනවා රෝගයක් කියලා. පුද්ගලයා සතු කයේ සෙම් ස්වභාවය වැඩි වුණොත් අපි කියනවා සෙම් ප්‍රතිශ්‍රාවයයි කියලා. ඒ තුලින් විවිධාකාර රෝග ජනිත වෙන්නට පුළුවන්. ඒ වගේම එය අඩු වුණොත් එතනත් ගින්න වැඩි වෙලා තේජෝ ගුණය වැඩි වෙලා යම් යම් හානි සිද්ධ වෙන්නට පුළුවන්. වාතය අඩු වැඩි වුණත්, පිත අඩු වැඩි වුණත් මේ බඳු රෝග ජනිත වෙන්නට පුළුවන්. එහෙමනම් මොකක්ද මේ රෝගී භාවයයි කියලා කියන්නේ? අමුත්වයෙන් පරිබාහිරව පැමිණෙනා වූ දෙයක්ම නොවේ. අපේ කය තුළම පවතිනා වූ සමතුලිත භාවයේ ගිලිහි යනවට අපි කියනවා රෝගයයි කියලා. මානසික රෝග කියලා කියන්නේත් එහෙම. පුද්ගලයෙකුගේ මනස තුළ පැවැත්විය යුතු සාමාන්‍ය නැදහත් වූ ස්වභාවයක් පවතිනවා. ඒ මධ්‍යම ස්වභාවයේ ඉක්මවා අඩු වැඩි භාවයන්ට විකෘති ස්වභාවයන්ට පැමිණෙනවා නම් ඒකට කියනවා මානසික රෝගයයි කියලා. ආස්ත්‍යාත්මික රෝග කියලා කියන්නේ අපේ මේ පංචේන්ද්‍රයන්ට හසු නොවන සාමාන්‍ය විඥාණයට හසු නොවන ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ලෝක ස්වභාව ධර්මයන් තියෙනවා. අන්නේ ලෝක ස්වභාව ධර්මයන් පිළිබඳව ලෝකේ පවතින යථා ස්වરૂපය පිළිබඳව පුද්ගලයෙකුට නිවැරදි වැටහීමක් තියෙනවා නම් ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳව යථා ස්වરૂපයෙන් හිතන්න කල්පනය කරන්න ඊට අනුකූලව දිවි පවත්වන්නට පුළුවන් නම් ඒ සමග ගැටුමක් ආරවුලක් ඇති කරගන්නේ නැතිනම් අන්නේ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් යම් කිසි කෙනෙක් ලෝක ස්වභාවයේ ලෝක ස්වභාව ධර්මතාවයන් පිළිබඳව ගැටුම් ඇති කරගෙන ඒවා ප්‍රතික්ෂේප කරමින් ඊට ප්‍රතිවිරුද්ධ වූ ආකල්පයන් ඇතිව සබා ධර්මයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් දිවි පවත්වන්නට උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් රෝගී පුද්ගලයෙක් හැටියටයි දහම තුල විග්‍රහ කෙරෙන්නේ. ඒ වගේම සමාජමේ නිරෝගී භාවයයි කියලා කියන්නේ පුද්ගලයා හුදකලාව නෙවෙයි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ. කෙනෙකුට ජීවත් වෙන්නට තව බොහෝ දෙනෙකුගේ සහයෝගය අවශ්‍යයි. මූලික වශයෙන් මව්පියන් අපට මේ ලෝකයට ජනිත වෙන්නට සහාය වුණා. ඉන් අනතුරුව සහෝදර ඥාති හිත මිත්‍රාදීන් අඳු දරුවන් ආදී වශයෙන් මේ සංස්ථාව විකාශනය වෙනවා. එහෙමනම් පුද්ගලයෙක් ගත්තාම ඒ හැම පුද්ගලයෙකුටම මේ කියන අන්තර් සම්බන්ධතාවයන් පවතිනවා. එහෙමනම් කෙනෙකු තුළ සමාජයේ ජීවත් වෙද්දී මේ ඒ ඒ පුද්ගලයා ඇසුරු කිරීමේදී පවත්වන මේ අන්තර් පුද්ගල සබඳතාවය නිර්වද්‍යව නිර්වුල්ව පවත්වන්නට පුළුවන් වුණොත් විතරයි ඒ පුද්ගලයාටත් සමාජයටත් යහපතක් වෙන්නේ. ඒවා තුළ යම් යම් පළදුවීම් අඩුලුහුඩුකම් මතුවනොත් එතනදි සිද්ධ වෙන්නේ Tamanටත් අනුන්ටත් විපත්තියක්මයි. එහෙමනම් සමාජ සංස්ථාව තුළ පැවැත්විය යුතු සමතුලිත භාවයේ ගිලිහි යනවා නම් ඒ paludu වෙනවා නම් ඒක සමාජමය රෝගී භාවයයි කියලා හඳුන්වනවා ඒ paludu නොවි Tamanටත් ලෝකයටත් යහපතක් වෙන ආකාරයෙන් මේ කියන අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒ සමාජමය නිරෝගී භාවයයි කියලා සඳහන් කරනවා මෙන්න මේ කියන ආකාරයට කායික මානසික ආධ්‍යාත්මික සහ සමාජමය කියන මේ සතරාකාර නිරෝගීකම කෙනෙකුට තියෙනවා නම් ඒ පුද්ගලයා පූර්ණ නිරෝගී භාවයෙන් යුක්ත තමන්ටත් අනුන්ටත් යහපත කළ හැකි පුද්ගලයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් ලෞකික සුවපත් භාවය ලබන්නටත් මේ සතරාකාර නිරෝගී භාවයේ තියෙන්නට ඕනේ ලෝකෝත්තර වශයෙන් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තුළ ඉදිරියට වැඩෙන්නටත් මේ සතරාකාර නිරෝගී භාවයේ කෙනෙකුට පවතින්නට ඕන. මේන් එකක් දෙකක් අඩුපාඩු වුණොත් ඒවා අනිත් ඒවාට බලපානවා. කායික නිරෝගීකම කෙනෙකුට නැති වුණොත් ඒ තැනත්තාට මානසික අසමතුලිතතාවයන් ඇති වෙන්නට ඒ හේතුවක් වෙනවා. පුද්ගලයෙකුගේ කය නිතර නිතර රෝගී වෙනවා නම් දීර්ඝ කාලීන වශයෙන් රෝගී වෙනවා නම් ඒ රෝගී භාවය නිසා පුද්ගලයා මානසික වශයෙන් යම්කිසි පීඩනයකට ඇදවැටීමකට ඒ වගේම පසුතැවීමකට කලකිරීමකට ගැටුමකට පැමිණෙන්නට පුළුවන්. එහෙමනම් කායික රෝග පීඩා මනස දුබල කරන්නට මනස රෝගී කරන්නට එක්තරා ප්‍රමාණයකින් හේතු වෙනවා. එය විතරක්ම නෙමේ තවත් හුදෙක් මනසින්ම මතුවෙනා වූ රෝග තියෙනවා. ඒ අපි දෙවනුව හඳුනා ගනිමු. මූලික වශයෙන් මේ කරුණු හතර අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අපි નિවරදිව වටහා ගත යුතුයි. ඒ වගේම පුද්ගලයෙක් මනසින් ලෙඩ වුණොත් ඒ මානසික අසමතුලිත භාවය නිසාම කය රෝගී වෙන්නට පුළුවන්. අද බොහෝ වෛද්‍යවරු හඳුනාගෙන තියෙනවා පුද්ගලයාගේ මානසික දුබලතාවයන් මානසික රෝගී භාවයන් බරපතල කායික රෝග නිර්මාණය කරන්නට හේතු වෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ නිසාම තමයි හැම අවස්ථාවකම මනස නිරෝගී කරගන්නට අවශ්‍ය කරුණු කාරණා ධර්ම දේශනාවන් තුලින් පහදා දුන්නේ යම් කෙනෙකුට කය යම් තරමකින් රෝගී වුණත් මනස නිරෝගීව පවත්වා ගන්නට පුළුවන් නම් ඒ මානසික නිරෝගී භාවයේ මතම කායික රෝග පීඩා බොහොමයක් සමනය කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම යම්කිසි පුද්ගලයෙකුගේ මානසික රෝගී භාවය ආධ්‍යාත්මික රෝගී භාවයකට මඟ සලස්වනවා. මේ ලෝක ධර්මතාවයන් යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්නට ඒ පුද්ගලයාට කායික මානසික විකෘති භාවයන් බාධා කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්නට ගුණධම් වඩන භාවනා කරන ප්‍රධාන වීරය වඩන පුද්ගලයෙකුට තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් තමයි නිරෝගී කායික මානසික ස්වභාවය කයින් විකෘති නම්, මනසින් විකෘති නම් ඒ තනත්තාට ලෝකේ යථාර්ථය හඳුනා ගන්නට උත්සාහ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා දුර්වල වෙනවා. ඒ නිසා පුද්ගලයෙක් සතුව මේ කායික මානසික නිරෝගී භාවය ආධ්‍යාත්මික නිරෝගී භාවයට බලපවත්වනවා. පුද්ගලයෙක් ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී වුණොත් මානසික වශයෙන් නිරෝගී වුණොත් කායික වශයෙන් නිරෝගී වුණොත් පමණයි ඒ තනත්තාට සමාජමය වශයෙන් අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් නිවැරදිව පවත්වන්නට පුළුවන් වෙන්නේ. Taman මනසින් ඇද වැටිලා නම් බිරිඳක් වශයෙන්, සැමියෙක් වශයෙන්, දරුවන් වශයෙන්, ඥාතීන් වශයෙන් ඔවුනොන්ට විය යුතු යුතුයකම් වගකීම් Tamanට නිසිතන නිසි ආකාරයෙන් පවත්වන්නට පුළුවන් වෙන්නේ. හැම විටම ඒවා තුල යම් යම් ගැටලු මතුවෙනවා. ඒවා තුල අඩුලුහුඩුකම් මතුවෙනවා. ඒ අඩුලුහුඩුකම අනේකාට සිද්ධ වෙන යම් කිසි අලාභයක් අසාධාරණයක් වෙනවා. ඒ අය නැගී හිටිනවා. මෙන්න මේ ආකාරයට සමාජය තුල නොයෙකුත් ගැටුම් නිර්මාණය වෙන්න පුද්ගල දුබලතාවයන් හේතු වෙනවා. එහෙමනම් පුද්ගලයා මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් නිරෝගීව පැවතුණොත් සහ කායික වශයෙන් නිරෝගීව පැවතුනොත් විතරයි සමාජ සම්බන්ධතාවයන් නිවැරදිව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. බිරිඳ සැමියා කෙරෙහි ඉටු කළ යුතු යුතුයකම් නිවැරදිව ඉටු කරන්නට හොඳ මානසික සමබරතාවයකින් පවතින්නට ඕන. හොඳ කායික නිරෝගී භාවයකින් පවතින්නට ඕන. හොඳ දැක්මකින් පවතින්නට ඕන. ඒ ටික Taman සතුව නොතිබුණොත් සැමියා කෙරෙහි නිසි ලෙස පවතින්නට පුළුවන් කමක් නැහැ. සැමියා කෙරෙහි නිසලස පවතින්නට බැරි නම් බිරිඳ සහ සැමියා අතර පැවතිය යුතු පෞල් ජීවිතයේහි සමතුලිත භාවය පවතින්නේ. ඒ අඹු සැමියන් අතර සමබරතාවයේ පවතින්නේ නැතිනම් ඔවුන් නිසා මේ ලෝකයට ජනිත වෙන දරුවන් කෙසේවත් යහපත් දරුවන් බවට පත් කරන්නට හොඳ සමාජ වාතාවරණයක් පවුල තුල ගොඩනැගෙන්නේ නැහැ. එහෙමනම් එක් පුද්ගලයෙකුගේ අසමතුලිත භාවයේ විකෘති භාවය තවත් කෙනෙකුට බලපානවා ඒ දෙදෙනාගේ ඒකරාශීත්වයෙන් ඇතිවෙන සමාජ විකෘතිතාවය තව බොහෝ සමාජ විකෘතීන් ගොඩනගන්නට පසුබිමක් වෙනවා. මෙන්න මෙහෙමයි සමාජය රෝගී වෙන්නේ. අද සමාජයේ දිහා බලනකොට පුද්ගලයන් තුළ ඇති වෙලා තියෙන මානසික විකෘතිතාවයන් ආධ්‍යාත්මික විකෘතිතාවයන් ඒ නිසාම කායික වශයෙන් ඇති වී ඇති නොයෙකුත් කායික රෝග පීඩා කායික විකෘතිතාවයන් මේවා කොතනින් කොහොම පටන් ගත්තාද කියලා අගක් මුලක් සොයා ගන්නට බැරි විදිහේ මහා අඳුරක් පවතින්නේ මහා ව්‍යාකූල ආකූල ව්‍යාකූල භාවයක් පවතින්නේ මේවැ අගමුල හොයන්නට බැරි තරමට ඒ ඒ පුද්ගලයාගෙන් ඒ ඒ තැනින් ඒ ඒ කරුණු වලින් හැම පැත්තකින්ම මේවාට අදාළ හේතු සාධක මතුවලා තියෙනවා. අසවල් තැනින් පමණයි දුබල වුනේ කියලා එක් තැනකට ඇඟිල්ල දිගු කරන්නට බැරි තරම් හාත්පසින්ම දුර්වලතාවයන් ඒක රාශී වෙලා පුද්ගලයා සමාජමය වශයෙන් පරිහා හානියකට ඇද වැටලා තියෙනවා. අන්න ඒ නිසා සමාජයට දෝෂාරෝපණය කර කර ඉන්නවා වෙනුවට සමාජයක් වශයෙන් සකසන්නට උත්සාහ කරනවා වෙනුවට අපි මූලික වශයෙන් උත්සාහ කළ යුතුයි පුද්ගලයන් සකසන්නට ඒ කුමක් නිසාද සමාජයයි කියලා කියන්නේ පුද්ගල සමූහයක් සමාජයට පිළියම් යොදන්නට හැදුවට සමාජය කියලා කියන්නේ සම්මුතියක් පමණයි ඒ සමාජය තුල ජීවත් වෙන්නේ එක් එක් පුද්ගලයන් ඒ එක් එක් පුද්ගලයන් කායික වශයෙන් නිරෝගී කරන්නට පුළුවන් මානසික වශයෙන් නිරෝගී කරන්නට පුළුවන් නම් ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී කරන්නට පුළුවන් නම් ඒ බඳු පුද්ගලයෙකුගෙන් සමාජයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බඳු පුද්ගලයන් සමූහයක් එක්කස් වෙන ඒ සංස්ථාව, ඒ සමාජය තමන්ටත් අනුන්ටත් වැඩදායක හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වාගෙන යා හැකි මෙලවටත් පරලොවටත් ලෞකික ලෝකෝත්තර සියලු සම්පත් සාධනය කරන්නා වූ හොඳ පසුබිමක් එතනින් ගොඩනගන්නට පුළුවන්. ඒ නිසා අපේ අවධානය විශේෂයෙන් යොමු වීත්තේ පුද්ගලයා පිළිබඳවයි. එනිසා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සමාජය සකසන්නට කරුණ දේශනා කළේ හුදෙක් පොදුවේ මේ ඇති කරගත්තු සම්මුතියට නෙමෙයි පුද්ගලයාගේ කායික සහ මානසික ආධ්‍යාත්මික කියන මේ තුන් ආකාර නිරෝගී භාවයේ ගොඩනගාගෙන එතනින් සමාජමය නිරෝගී භාවයක් ඇති කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා විශේෂයෙන් සිංගාලෝවාද වැනි සූත්‍රයන් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර තුලින් අවධාරණය කළේ පුද්ගලයන් තුල ඇති කරගත යුතු මේ නිරෝගී භාවය නිසා සමාජයේ નિරවුල්ව පවත්වන්නට අපි කෙසේ කෙසේ අපේ යුතුයකම් වගකීම් හඳුනාගෙන ක්‍රියාත්මක විය යුතු දෙයන්නයි. යම් කෙනෙක් සමාජයේ වශයෙන් හොඳ පැවැත්මක් පවත්වා ගන්නට බැරි නම් ඒ පුද්ගලයාට එයම මානසික ව්‍යාකූලත්වයට බලපානවා. සමාජයේ වශයෙන් කෙනෙකුට ඇතිවෙනා වූ ගස්ඨන, පීඩන, ඒ වගේම Tamanට ඇතිවෙන්නා වූ මදිපුංචිකම්, ඒ වගේම Tamanට ඇතිවෙන්නා වූ අසාධාරණයන්, Tamanට ඇතිවෙන්නා වූ ලැජ්ජා සහගත ස්වභාවයන් නිසා පුද්ගලයෙක් මානසිකව ඇදවැටෙන්නට පුළුවන්. නැවත නැවත සමාජය තුළින් පුද්ගලයෙකුට අයහපතක් වුණොත් ඒ පුද්ගලයා කලක් යද්දී කායික රෝගියෙක් වෙන්නටත් පුළුවන්. කායික වශයෙන් මානසික වශයෙන් රෝගී වෙනකොට පුද්ගලයාට ಗುಣධම් වඩන්නට කොහෙත්ම ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ටිකක් මේ කාරණේ පුළුල්ව හිතන්නට ඕන. අපි දන්නවා බෞද්ධ වශයෙන් අපි උත්සාහ කරන්නේ නිවන් දකින්නටයි. බෞද්ධ වශයෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ ලෝකෝත්තර උසුවයක් ලබන්නටයි. ඒ ලෝකෝත්තර සුවේ ලබන්නට යන ගමනේදී අපට අනුන් ගැන සමාජය ගැන හිතන්නට අවශ්‍යතාවයක් නැහැ. මගේ නිවන් මඟ මම සලසා ගත යුතුයි කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒ තැනත්තාට ලෝකෝත්තර සුවයක් තබා සමාජමය සුවපත්භාවයක් ලෞකික සුවයක්වත් ලබන්නට ඒ තුලින් ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ಗುಣධම් වැඩි යුත්තේ පෞද්ගලිකවයි. ඒ පෞද්ගලිකව ಗುಣධම් වැඩි නමුත් අපට සමාජය පිළිබඳව නොසිතා කටයුතු කරන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් ඇති කරගන්නට අවශ්‍ය නම් මානසික වශයෙන් සංවර්ධනයක් ඇති කරගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයාට අනිවාර්යෙන් සමාජමය නිරෝගී භාවය හොඳින් පවත්වා ගන්නට සිද්ධ වෙනවා. බිරිඳ ගැන නොසිතා, දරුවා ගැන නොසිතා, සැමියා ගැන නොසිතා, මව්පියන් ගැන නොසිතා යමෙක් ගුණධම් වඩන්නට උත්සාහ කරනවා නම් ඒ තැනත්තා ගුණධම් වඩනවා වෙනුවට ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නවා වෙනුවට තමනුත් පරිහානියටපත් වෙලා සමාජය තුලත් අර්බුදයක් ඇති කරන පිළිලයක් බවට පමණයිපත් වෙන්නේ. මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා Tamanගේ බිරිඳ අතහැරලා දරුවා අතහැරලා අබිනිෂ්ක්‍මණය කළේ කුමක් නිසාද? එසේ අබිනිෂ්ක්‍මණය කළේ ඔවුන්ට අසාධාරණයක් වෙන්නට ඔවුන්ට අයහපතක් වෙන්නට නොසලකා හැරලා නෙමෙයි ඔවුන්ට සමාජමය වශයෙන් ජීවත් වෙන්නට අවශ්‍ය සියලු සම්පත් පිරී ඉතිරී යන්නට සලස්වා තියලා ඒ සියල්ලෙන් සමෘද්ධිමත් කරලා ඔවුන්ට ඒ සමාජය තුළ සොයා ගන්නට බැරි ආධ්‍යාත්මික සුවය තමන්වත්පත් කරගෙන ඒ ඔවුන් වෙත ප්‍රදානය කිරීමේ මහා කරුණාවෙන් නික්ම ගියා විනා ඔවුන් නොසලකා හැරලා නික්ම ගියා නොවේ කියන තුනේ. ඒ නිසා ඒ බෝසත්වරේ අනන්ත සසරේ පාරමිතා පුරමින් ඇවිදින් සියලු සම්පත් ආඩ්‍යව සපුරාගෙන ඒ සම්පත් Tamanගේ බිරිඳට සහ දරුවාට පවරා දීලා ඒ නික්ම ගිය නික්ම යාම අද ප්‍රත්‍යජනෙක් Tamanගේ හිතුවක්කාරකමට කිසිවෙක් නොසලකා නික්ම යාමට කොහෙත්ම සමාන කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා Tamanට අවශ්‍ය නම් බිරිඳගෙන් දරුවන්ගෙන් වෙන් වෙලා හුදකලාව ගුණධම් වඩන්නට බාධාවක් නැහැ. නමුත් එය කරන්නට නම් Tamanගෙන් යැපෙන්නන්ට නිසි විදිහට යැපෙන්නට මඟ සලසා තියන්නට ඕනේ. එහෙම නොකර කෙනෙක් ගුණධම් වඩන්නට කරන්නට උත්සාහ කරනවා නම් ඒ තමන්ටත් ලෝකයටත් කරන්නා වූ ලොකු විකෘතියක් එහෙම නැත්නම් මේ සමාජයේ නිරෝගී භාවයට ඒ ලොකු පළුද්දක් වෙනවා. ඒ තනත්තා යමක් කරනවා කියලා පෙන්වන්නට උත්සාහ කළාට ඇත්තෙන් මේ තනත්තාට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නට ඒ தත්වයම බාධකයක් හැටියට බලපවත්වනවා. ඒ නිසා පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ මේ සෑම දෙයක්ම දන්වැලක පුරුක් වගේ එකින් එකට සම්බන්ධ වෙලයි පවතින්නේ. කායික ප්‍රකෘති භාවය මානසික ආධ්‍යාත්මික සමාජමය කියන මේ කරුණු තුන හරහාම බැඳී පවතිනවා. ඒ වගේම මානසික නිරෝගී භාවය කායික ආධ්‍යාත්මික සමාජමය කියන මේ කරුණු තුන හරහාම බැඳී පවතිනවා. ඒ වගේම ආධ්‍යාත්මික නිරෝගී භාවයත් ඉතිරි කරුණු තුන හරහා බැඳී පවතිනවා සමාජමය නිරෝගී භාවයත් අවශේෂ කරුණු තුන හරහා බැඳී පවතිනවා මේවා එකින් එකක් වියුක්ත කොට කතා කරන්නට වියුක්ත කොට ගොඩනගන්නට සංවර්ධනය කරන්නට පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ හරියට අපි අඹරන ලණුවක වෙලු හතරක් එකින් එක ප්‍රත්‍ය කරගෙන එකින් එක සහාය කරගෙන එකින් එක දායක කරගෙන අනෙක් තුන වටා අනෙක වෙලි වෙලු විලු හතරකින් යුක්ත වූ ලණුවක් නිර්මාණය වෙන්නේ යම්සේද අන්න ඒහා සමානමයි මේ කායික මානසික සහ ආධ්‍යාත්මික සමාජමය කියන මේ සතරාකාර නිරෝගී භාවය තුළින් පුද්ගල නිරෝගී භාවය අර්ථවත් වෙන්නේ එහෙමනම් ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුරජාණන් වහන්සේ කළ දේශනාව මේ තරම් පුළුල් ආකාරයෙන් විහිදී යනවා අද සමාජය තුළ බලනකොට සමහර කෙනෙක් කල්පනා කරනවා අපට නම් ඉහෙන් බහින රෝගයක්වත් නැහැ. අපි බොහෝ කුසල් කරලා තියන අය. කෙනෙකුට සැබවින්ම එහෙම සතුටු වෙන්නට පුළුවන්. නමුත් ඒ සතුට తాවකාලික වෙන්නේ පුද්ගලයා කායික වශයෙන් නිරෝගී වුණු පමණට ඒ තනත්තාගේ මානසික ආධ්‍යාත්මික නිරෝගී භාවයේ නැතිනම් එයින් ඒ තනත්තාංග සම්පූර්ණ නිරෝගී භාවයක් ලබා ඇති කෙනෙක් හැටියට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම කායික නිරෝගී භාවය අපට අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මික සහ මානසික නිරෝගී භාවය සමාජමය නිරෝගී භාවය ඇති කරන්නටයි කෙනෙකුට එක් සම්පතක් තිබුණාය කියලා ඒ නිසි ඵල නෙලා ගන්නේ නැත්නම් ඒ සම්පතෙන් ඒ තනත්තාට ඇති ඵලයක් නැහැ පුද්ගලයෙකුට ධනය තිබිය යුත්තේ Tamanටත් අනුන්ටත් යහපත කරන්නටයි ඒ ධනය එක්රස් කරගෙන ඒන් අභිමානයටපත් වෙලා තෘෂ්ණාවෙන් මසුරු මලින් මනස විනාශ කරගන්නවා නම් ඒන් Tamanටත් අනුන්ටත් විපත්තියක් ඇති කරගන්නවා නම් ඒ තනත්තාට ඒ ධනය යහපත පිණිස පවතින්නේ නැහැ ඒ විපත පිණිසමයි පවතින්නේ. ඒ නිසා කෙනෙකු සතුව පවතින කායික නිරෝගී භාවය අර්ථවත් වෙන්නේ ඒ නිරෝගී භාවය පදනම් කරගෙන මානසික සහ ආධ්‍යාත්මිකත් ඒ වගේම සමාජමය නිරෝගී භාවයත් ගොඩනගන්නට තමන් අප කැප වී ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. එහෙමත් නැත්නම් ඒ කායික නිරෝගී භාවයේ වසර 60 70ක් පවත්වාගෙන එය මෙහි අභාවයට යනවා Taman රෝගී වූ මනසකින් මිය ගිහිල්ලා දුබල වූ ආත්ම භාවයක ජනිත වෙනවා මෙන්න මේ ලෝක යථාර්ථය යම් කෙනෙකුට හඳුනා ගන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා හොඳ මානසික නිරෝගී භාවයක් හොඳ ආධ්‍යාත්මික නිරෝගී භාවයක් හොඳ සමාජමය නිරෝගී භාවයක් පවත්වා ගන්නට නිතැතින්ම උත්සාහවත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා මේ කරුණු හතර පිළිබඳව විශේෂයෙන් Tamanගේ අවධානය යොමු කරන්න ඕන. අද ලෝකයේ තුල ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන තුලින් පවා විශේෂයෙන් මේ කරුණවල තියෙන වටිනාකම දැන් දැන් හඳුනාගෙන සමාජයට පැහැදිලි කරලා දෙනවා මේ මේ කරුණවලින් පුද්ගලයෙක් නිරෝගී වුණොත් පමණයි ඒ තනත්තා අංග සම්පූර්ණ නිරෝගී පුද්ගලයෙක් හැටියට පිළිගන්නට පුළුවන් වෙන්නේ මේ කොතනක හරි අඩුපාඩුවක් ඇති වෙනවා ඒ තනත්තා තමන්ට හානි කරගන්නවා ඒ තනත්තා අනුන්ට හානි කරනවා එහෙමනම් අපි කෙටියෙන් මෙතනදී සලකා බලන්නට ඕනේ පුද්ගලයේ ස්වභාවයේ කායිකව රෝගී වෙනවා කියලා කියන්නේ කොහොමද? අපි මුලින්ම සඳහන් කළා කෙනෙකුගේ කායික සමතුලිත භාවය ගිලිහි යනවා නම් එය තමයි මෙතන රෝගී වීමයි කියලා හඳුන්වන්නේ. කොහොමද කෙනෙක් කායික වශයෙන් අසමතුලිත වෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ සඳහා හේතු ගණනාවක් දක්වනවා උතුපරිණාමජා ආබාධා ඊර්තු විපර්යාසයන් තුළින් පුද්ගලයේ කායිකව රෝගී වෙන්න පුළුවන් විසම පරිහාරජා ආබාධා විසම පරිහරණය ඒ කියන්නේ උතුපරිණාමජා කියලා කියන්නේ සීතෝෂ්ණ අඩු වැඩි වීමෙන් නොයෙකුත් බෝ වෙන රෝග තුන්දොස් කිපීම ආදියෙන් කෙනෙකුගේ කායික රෝගී භාවය ඇති වෙන්න පුළුවන්. විෂම පරිහාරජා කියලා කියන්නේ Tamanගේ ආහාර පාන රටාව විෂම විදිහට පවත්වනවා නම් කායික ඉරියව් විෂම විදිහට පවත්වනවා නම් ඒ වගේම Taman නිසි විදිහට කායික ව්‍යායාමාදී පවත්වන්නේ නැතිනම් ඒ තනත්තා නිවැරදි සෞඛ්‍ය පුහුණු පවත්වා ගන්නේ නැතිනම් ඒ විෂම පරිහරණය නිසා විෂම පැවැත්ම නිසා විකෘති පැවැත්ම නිසා ඒ තනත්තා රෝගී වෙන්නට පුළුවන් මේකට කායික හේතු වශයෙන් ගත්තහම මේ බාහිර කරුණු පමණක් නෙමේ පිනතුනේ Tamanගේ මනස විකෘති ලෙස විසම ලෙස පවත්වනවා නම් එයත් කායික රෝග හටගන්නට හේතුවක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම Tamanට ආරක්ෂා විය යුතු තැන නිසිලස ආරක්ෂා නොවෙනවා නම් මහා මාර්ගයේ අවශ්‍ය නීති රීති පිළිපදින්නේ නැතිනම් ඒවා පවා විසම පරිහරණය කය නොනිසි ලෙස පරිහරණය කිරීම කියන තැනටයි වැටෙන්නේ. ඒ නිසා නොඑක් හදිසි අනතුරු වීම ආදීන් පුද්ගලයෙක් රෝගී වෙන්නට පුළුවන්. ඊළඟට ඕපක්කමික ආබාධ උපක්‍රම තුලින් කෙනෙක් රෝගී වෙන්නට පුළුවන්. වස විස අවියායද තුලින් කෙනෙකුගේ කය තමන් වසවිස ගැනීම නිසා හෝ අනුන් වසවිස දීම නිසා හෝ තමන් අවියාද වලින් හිංසා කර ගැනීම නිසා හෝ අනුන් විසින් හිංසා කිරීම නිසා හෝ කෙනෙක් රෝගී වෙන්නට පුළුවන්. ඒ වගේම අස්වහ කටවහ ආදී වශයෙන් පුද්ගලයෙකුගේ මානසික විකෘතිතාවයන්ගේ බලපෑම නිසා කෙනෙකුට කායික වශයෙන් යම් යම් දුර්වලකම් ඇති වෙන්නට පුළුවන්. ඒවත් ඕපක්කමිකා ආබාධා කියන තැනටයි ගැනෙන්නේ. ඊළඟට කම්ම විපාකජා ආබාධා සාංශාරික අකුසල කර්ම හේතුවෙන් පුද්ගලයෙකුගේ ශාරීරික වශයෙන් දුබලතාවයන්, රෝගී භාවයන් හටගන්නට පුළුවන්. ඒ තමයි පිළිකා වැනි බරපතල කර්ම රෝග, ඒ වගේම නොයෙකුත් ස්නායුගත රෝග ආදී ඕනම රෝගයකට සාංශාරික කර්ම බලපාන්න පුළුවන්. විශේෂයෙන් මෞපිය උරුමයෙන් ප්‍රවේණිගතව තමන්ට ඥාන හරහා පැමිණෙන උත්පත්ති රෝග විශේෂයෙන් කර්මය හා සම්බන්ධ බව අපට හඳුනා ගන්නට පැහැදිලි සාක්ෂි සාධක සමාජය තුලින් හමු වෙනවා. මෙන්න මේ විදිහට ඍතු විපර්යාසය තුලින් විසම පරිහරණය තුලින් උපක්‍රම තුලින් සහ කර්ම විපාක තුලින් පුද්ගලයෙකුගේ කය ලෙඩ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පැති හතර ගැනම සැලකිලිමත්ව කර්ම විපාකයන්ගෙන් පැමිණෙන උවදුරු වළක්වා ගන්න කුසල් දහම් කිරීම අපට ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් උදව් කරගන්නට පුළුවන්. උපක්‍රම තුලේ උපක්‍රම තුලින් එහෙම නැත්නම් වසවිස අවියායුධ ආදීන් පැමිණෙනා වූ අනතුරු වළක්වා ගන්න අපි සිහි කල්පනාවෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම විසම පරිහරණය නිසා ඇතිවෙන නොයෙකුත් කායික විකෘතිතාවයන් පාලනය කරගන්නට අපි ගන්න ආහාර පාන ඉරියව් පැවැත්වීම සහ හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම අපට උදව් වෙනවා. ඒ වගේම ඍතු විපර්යාසය තුලින් ඇති වෙන බෝ වෙන රෝග ආදී වළක්වා ගන්නට අපට කායික, පාරිසරික පවිත්‍ර භාවය සහ ඒ සඳහා කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු හුරු පුරුදු වීම අපට විශේෂයෙන් වැදගත් වෙනවා. මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් කය ගැන මෙච්චර සැලකිලිවත් වෙන්නේ කුමක් නිසාද? අපට නිවන් දකින්නට මනස නිවැරදිව පුහුණු කරගත්තාම ප්‍රමාණවත් නේද කියලා. එක්තරා කාලයකදී මමත් එහෙම කල්පනා කළා. නමුත් පින්නතුනේ මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අපට කය පිළිබඳව අමතක කරලා සිත වඩන්නට පුළුවන් කමක් නැහැ. කය සහ සිත එහෙම නැත්නම් නාම රූප දෙක එකට බද්ධ වේ අන්‍යෝන්‍යව සත්ත්ව වෙමිනුයි පවතින්නේ. කය රෝගී වුණොත් මනස රෝගී වෙන්නට ඒ බලපෑමක් ඇති කරනවා. මනස රෝගී වුණොත් ඒ තුලින් කය රෝගී වෙන්නට බලපෑමක් ඇති කරනවා. මේ අන්‍යෝන්‍ය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මතාවයන් මා මුලිනුත් සඳහන් කළා. එකිනෙක වෙලී නිර්මාණය වෙන වෙලුමක්සේ ලණුවක්සේ මේවා අන්‍ය අන්‍යෝන්‍ය බද්ධ වෙලයි සංවර්ධනය වෙන්නේ සහ විනාශ වෙන්නේ. ඒ නිසා මේ රටාව හඳුනා ගත්තොත් අපට කායික නිරෝගී භාවය, මානසික නිරෝගී භාවයට උදව් කරගන්න පුළුවන්. මනස රෝගී වෙන හේතු බුදුරජාණන් වහන්සේ දක්වා තියෙනවා චිත්තෝපක්ලේශ ධර්ම වශයෙන් මනස කිලිටි කරන්නා වූ මනස විකෘති කරන්නා වූ යම් යම් මනෝභාවයන් තමයි මනස රෝගී කරන්නට හේතු වෙන්නේ. අපි මුලින් සඳහන් කළා රෝගයයි කියලා කියන්නේ යමක පැවතිය යුතු නිවැරදි ප්‍රමිතිය, නිවැරදි ස්වභාවය විකෘති වෙලා වෙනස් අඩු හෝ වැඩි ස්වභාවයට පත්වීමයි. එහෙමනම් පුද්ගලයෙකුගේ මනස තුළ පැවතිය යුතු පවිත්‍ර වූ නිර්වල් ස්වභාවයක් තියෙනවා. එය උත්තරීතර මට්ටමින් පවතින රහතන් වහන්සේ තුලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පබස්සර මිදම් භික්කවේ චිත්තං මේ සිත ප්‍රභාස්වරයි. නමුත් පුතඥයෙකුගේ සිත ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං පරිබාහිරින් පැමිණෙනා වූ ක්ලේශ ධර්මයන්ගෙන් ඒ කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සහ මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් නොයෙකුත් ආරම්මණයන් අරගෙන ඒවා නිසා මනස කෙලසා ගන්නවා සාමාන්‍ය ප්‍රතඥයෙක් තුල රාග දේශ මොහ ආදී පවතිනවා ආත්මාර්ථකාමී හැඟීම් පවතිනවා නමුත් මේවා සාමාන්‍ය සමාජයටත් Tamanටත් අන්තරායක් නොවන හැටියට පවත්වා ගන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා මානසික වශයෙන් නිරෝගී කෙනෙක් කියලා ප්‍රත්‍යජනේකුගේ ප්‍රමාණයෙන් අර්ථ දක්වන්නට පුළුවන්. රහතන් වහන්සේ සමග අර්ථ දක්වනකොට ආර්යයන් වහන්සේ නමක් සමග සංසන්දනය කරලා අර්ථ දක්වනකොට සියලුම ප්‍රත්‍යඥයෝ මානසික රෝගීන් කියලා අපට කියන්නට සිද්ධ වෙනවා. නමුත් ප්‍රත්‍යඥයාගේ ස්වභාවයෙන් ගන්නකොට අපට රහතන් වහන්සේ සමග සංසන්දනය කරන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යඥයෙකුගේ ප්‍රමාණයෙන් සලකද්දී Tamanටත් අනුන්ටත් විනාශයක් නොවි, විපතක් නොවි, අනර්ථයක් නොවි, Tamanගේ පැවැත්ම පවත්වාගෙන යන්නට හැකි පමණින් මානසික සමබරතාවයේ පවත්වා ගන්නට Tamanට පුළුවන් නම් ඒ තනත්තා යම් තරමකට මානසික නිරෝගී භාවයේ ඇති කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. අපට බොහෝ අවස්ථාවන්හිදී මේ தත්ත්වේ පවත්වන්නට බරපතල බාධකයේ වෙන්නේ අපේ මනසේ මතුවී එන්නා වූ යම් යම් ආවේගයන්, රාග, දේශ, මෝහ ආදී අපේ සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා විකෘති වූ ආකාරයෙන් එහෙම නැත්නම් උද්වේග කර ආවේග කර ආකාරයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක කරන්නට අන්ධ වූ ස්වභාවයෙන් අසමතුලිත ස්වභාවයෙන් පවත්වන්නට උත්සාහ කිරීම තුලයි. ඒ නිසා යම් කෙනෙක් මානසිකව රෝගී වුණොත් ඒ අපි මුලින් සඳහන් කළා වගේ නොයෙකුත් විකෘතතා ඇති කරන්නට හේතුවක් වෙනවා. මේ தත්ත්වය වළක්වා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ Tamanගේ මනසේ මතුවී එන්නා වූ නොයෙකුත් විකෘති මනෝභාවයන් ඇති වූ සැනින් සිහි කල්පනාවෙන් ඉඳලා ඒවා වෙනස් කරගන්නට Taman උත්සාහවත් වෙන්න ඕනේ. යම් යම් සාංශාරික කර්ම හේතුත් මේට බලපාන්නට පුළුවන්. ඒවැදී යම් යම් කුසල් දහම් කරලා ඒවා මැඩපවත්වා ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. මේ මේ මොහොතේ සිතන්නා වූ දේ තුලිනුත් සාංශාරික කර්ම තුලිනුත් කියන මේ හේතු දෙක හරහාම ඒ වගේම කායික හේතුත් යම් පමණකින් මේට බලපාන්නට පුළුවන්. අපි මුලින් සඳහන් කළා වගේ. එහෙනම් කෙනෙකුගේ මානසික අස අසමතුලිතතාවයක් පවතිනවා නම් අපි ටිකක් හොයා බලන්නට ඕන මේ සඳහා හේතු වී තියෙන්නේ කායික හේතුවක්ද එහෙම නැත්නම් කර්ම හේතුවක්ද එහෙම නැත්නම් සිතන පතන රටාව තුළ ඇතිවෙච්ච විකෘති භාවයක්ද කුමකින්ද අදාළ කාරණේ මතුවී තියෙන්නේ එතනට පිළියම් යෙදී යුතුයි එතන ප්‍රකෘතිමත් කරන්නට සිහි කල්පනාවෙන් උපක්‍රමශීලීව කටයුතු සම්පාදනය කළ යුතුයි එහෙම කරන්නට පුළුවන් නම් කෙනෙකුට මානසික නිරෝගී භාවය පවත්වන්නට පුළුවන් ආධ්‍යාත්මික නිරෝගී භාවය ඇති කරගන්නට නම් ලෝක ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගත යුතුයි කියලා අපි මුලින් සඳහන් කළා. ලෝක ස්වභාවය කියලා කියන්නේ හේතුඵල රටාව. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය. හේතුඵල රටාව හඳුනා ගන්නට බැරි වුණොත් කුසලයෙන් කුසල විපාක අකුසලයෙන් දුක්ඛ විපාක ලැබෙනවයි කියන එක අපි පිළිගන්නට අකමැති වෙනවා. සමහරු බොහෝ වෙලාවට අපි සමග කියන්නේ අපි මෙච්චර හොඳට ඉඳලත් ඇයි අපට මේ දුක් පැමිණෙන්නේ? ඒ අය දුක සමග ගැටෙනවා. ඒ අය ලෝකයේ සමග ගැටෙනවා. සමහර වෙලාවට මිනිසුන් කියනවා අපි කිසිම හානියක් නොකර හොඳින් ඉඳ උත්සාහ කළත් අහවලුන් අපට මේ මේ විදිහේ අනර්ථයක් කළා. අනර්ථයක් කළා කියලා ඔවුන් සමග වෛරයෙන්, ක්‍රෝධයෙන් ගැටෙනවා. ඇයි එහෙම ගැටෙන්නේ? Taman කරන ලද අකුසල කර්මයක විපාකය කවුරුන් හරහා හෝ Taman වෙත ලැබෙන්නට පුළුවන් කියන අවබෝධය ඒතනත්තා තුල නැතිනම් Taman තමන් වෙත පැමිණෙන දුක්ඛ විපාකයන්ට අනුන් වගකිව යුතුයි කියලා ඔවුන් සමග ගැටෙන්නටයි යන්නේ. මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තැළුවා. නමුත් ඒ සඳහා උන්වහන්සේ විසින් ගෙනාවා වූ යම් හේතුවක් තිබුණා. ඒ හරියට දකින්නට බැරි වුණොත් අපි ලෝකයේ සමගයි ගැටෙන්නේ. ඒ වගේම Taman විසින් කරන ලද කුසල කර්මයන්හි යහපත් විපාක ලැබෙනවා. අපි සමහර වෙලාවට කියනවා අපි මෙච්චර වෙර වීර්ය කළත් අපට දියුණුවක් ලැබෙන්නේ නැහැ. අහවලුන් නිකම්ම ඉඳලා ඔවුන්ට සියලු යස ඉසුරු පහළ වෙලා. එහෙම හිතලා මිනිසුන්ට ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඒ ඊර්ෂ්‍යාව මතුවෙන්නේ පුද්ගලයා සාංශාරික වශයෙන් රැස් කරගත්තා වූ කුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඔවුන් සැප සම්පත් විඳිනවා කියන මේ ලෝක යථාර්ථය අවබෝධ කරගන්න තරම් පුද්ගලයාගේ ප්‍රඥාව වැඩිලා නැත්නම් ඒතනත්තා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඒ වගේම අනුන් සතු දෙයට තෘෂ්ණාව ඒ කියන්නේ විෂම ලෝභය ආදී ඇති කරගෙන නොයෙකුත් සමාජ විපරීත භාවයන්ට ඒ තැනත්තා මඟ පාදනවා. එහෙමනම් කර්මයේ කර්ම විපාකය කුසල කර්මයෙන් යහපත් විපාක අකුසල කර්මයෙන් දුක්ඛ විපාක මේවා හරියට තේරුම් ගත්තොත් පමණයි ඒ තැනත්තාට ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී තත්වයක් පවත්වන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝකයේ දේවල් සංස්කාරයන් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා ඒ හටගන්න හැම දෙයක්ම වහා අභාවයට යනවායි කියන මේ කාරණය අපට නිසි විදිහට හඳුනා ගන්නට බැරි වුණොත් අපට ලැබෙන දේ වහා අහෝසි වෙනකොට අපි ඒ පිළිබඳව හඬා වැළපෙනවා අපි ඒ පිළිබඳව වෙහෙසටපත් වෙනවා ඒ වෙහෙසටපත් නොවි පැමිණෙන தත්ත්වය පිළිගන්නත් නම් ලෝකයේ තුල ඇතිවෙන Tamanගේ බලාපොරොත්තු කඩවීම ඒ වගේම Tamanට විඳින්නට වෙන බලාපොරොත්තු රහිත නොයෙකුත් අත්දැකීම් වලට Tamanට නිසි ලෙස මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් ඇති කර ගන්නට පුළුවන් වෙන්නේ හැම දෙයක්ම අනි අනිත්‍යයි කියන කාරණය හරියට හඳුනා ගන්නට පුළුවන් නම් ඒ වගේම දුක්ඛ කියලා කියන්නේ දුක් වේදනාව පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැඹුරින් දුක්ඛය හඳුන්වා තියෙනවා සංස්කාර දුක්ඛය හැටියට ඒ කියන්නේ හේතුත්පත්යන්ගෙන් හටගන්නා හැම දෙයක්ම වහා අභාවයට ගියාම ඉතිරි වෙන කිසිවක්ම නැහැ සියල්ල නිස්සාරයි සියල්ල හිස් වූ ස්වභාවයෙන් පවතින්නේ එහෙමනම් Taman වෙත පැමිණෙනා වූ හොඳ නරක සියල්ලක්ම වහා අහෝසි වෙන්නට පුළුවන්. ඒ අහෝසි වුනහම ඉතිරි වෙන කිසිවක්ම නැහැ. එහෙමනම් මේ භෞතික ධර්මතාවයන් පිළිබඳව දැඩිසේ ඇලෙන්නටවත් දැඩිසේ ගැටෙන්නටවත් දෙයක් නැහැ. ඒවා తాවකාලිකයි. ඒ తాවකාලිකව පැවතිලා අභාවයට ගියාම ඉතිරි වෙන කිසිවක් නැහැ කියන මේ අවබෝධය තියෙනවා නම් ඒ තැනත්තා දුක සමග ගැටෙන්නෙත් නැතුව සැප සමග ඇලෙන්නෙත් නැතුව මදහත් පැවැත්මක් ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම අනාත්මයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් හේතුප්‍රත්‍ය ධර්මයන් Tamanගේ ඕනෑ හැටියට පාලනය කරන්නට බෑ. පුද්ගලයා කියන්නේ හේතුප්‍රත්‍ය සමූහය. මේවා Tamanට ඕනෑ හැටියට පාලනය කරන්නට බැරි බව අපට වැටහෙනවා නම් අපි බොහොම නුවණින් ලෝකයේ තුල ජීවත් වෙනවා. මේ වටහා ගන්නට මේ පිළිගන්නට නොහැකිකම නිසා තමයි ලෝකයේ බොහෝ දෙනා ලෝකය Tamanට ඕන හැටියට පවත්වන්න උත්සාහ කරන්න. Taman Tamanට ඕන හැටියට පවත්වා ගන්නටවත් නොහැකි නොහැකිව අන් අය Tamanගේ ඕනෑකමට පවත්වන්නට බොහෝ දෙනා වෙරවීරිය කරනවා. මාර සංකල්පයයි කියලා අපි ලෝකේ විග්‍රහ කරන්නේ මෙන්න මේ ස්වභාවයයි. ඉතින් මේ ස්වභාවය නිසා අනුන් Tamanගේ ඕනෑකමට පවත්වන්නට ගිහිල්ලා එහෙම නොපවතිනකොට ගැටුම් ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, යුද වදිනවා, හානි කරගන්නවා. මෙසේ මහා සමාජ විපරීතයන් ඇති වෙන්නට මේ අනාථ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නට නොහැකි විකෘති මනෝභාවය කෙනෙකුට හේතු වෙනවා. ඒවා හඳුනා ගන්නට පුළුවන් නම් ඒ තනත්තා ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී පුද්ගලයෙක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සමහරු මේ පෙනෙන දේවල් විතරයි පිළිගන්නේ. භෞතිකමය වශයෙන් පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේ හැර ඒන් පිටස්තර ලෝකයක් පවතිනවා. ඒන් පිටස්තර වූ ලෝක ධර්මතාවයන් පවතිනවා කියලා සමහරු පිළිගන්නට කැමති නැහැ. අන්න ඒ විදිහේ භෞතිකවාදී අදහස් තියෙන පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී කෙනෙක් නෙමෙයි. Tamanගේ පසිඳුරන්ට යම් යම් දේ ගෝචර වෙන්නට පුළුවන්. මනසට යම් පමණකින් දැනෙන්නට පුළුවන්. නමුත් ඒ තමන්ගේ ෂඩේන්ද්‍රයන්ට දැනෙනවාට වඩා ප්‍රඥාවෙන් දැනගත යුතු අවබෝධ කරගත යුතු පුළුල් ලෝකයක් අපි වටා පවතිනවා කියන කාරණය නිසි විදිහට පිළිගන්නට පුළුවන් නම් විතරයි පුද්ගලයෙකුට ආධ්‍යාත්මික නිරෝගී භාවයක් ඇති වෙන්නේ. මේ தත්වයන් වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් රෝගී වෙනවා. මේ தත්ත්වේ වළක්වා ගන්නට අපට නිවැරදි දැක්මක් සහ නිවැරදි සංකල්පනාවන් අවශ්‍යයි. නිවැරදි දැක්ම වඩවා ගන්නට ප්‍රඥාව දියුණු කරන්නට ඕනේ. ප්‍රඥාව දියුණු කරන පමණට ලෝකයේ පිළිබඳව භෞතිකවාදී සංකල්පයන්ගෙන් තොරව කායික සහ මානසික එහෙම නැත්නම් නාම සහ රූප භෞතික සහ ආධ්‍යාත්මික කියන අංශ දෙකක් පවතිනවා පෙනෙන දේ පමණක් නෙවෙයි නොපෙනෙන බොහෝ ගැඹුරු දේ ලෝකයේ තුල සිද්ධාන්තමය වශයෙන් පවතිනවා කියලා ඒවා පිළිබඳව අවබෝධයක් ඇතිව නොගැටි නොහැපි සමතුලිත වූ ජීවිතයක් පවත්වාගෙන යන්නට එය මේ තනත්තාට උදව් වෙනවා. මෙන්න මේ කියන විදිහට කායික මානසික ආධ්‍යාත්මික කියන සමතුලිත භාවය ඇති කරගත්තොත් තමයි ඒ පුද්ගලයා අන්තර් පුද්ගලයන් වශයෙන් සම්බන්ධතාවයේ නිවැරදිව පවත්වාගෙන යහපත් සමාජයක් ගොඩනගෙන්නට ගොඩනගන්නට සුදුසු යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්නේ. එහෙම යහපත් පුරවැසියෙක් වුණොත් තමයි ඒ තනත්තාට ලෞකික වශයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර වූ නිවන් මඟ සඳහා පියවරෙන් පියවර පියවර ගුණනුවණ වඩන්නට ඒ තැනත්තාට පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් පින්වත් හැම දෙනා විසින්ම ඇති කරගත්තා වූ මේ ධර්ම අවබෝධය කායික මානසික ආධ්‍යාත්මික සහ සමාජමය වශයෙන් තම තමන් තුළ නිරෝගී භාවය ඇති කරගෙන සමාජයට යහපතක් සෙතක් කරන්නට පුළුවන් තමන්ටත් අනුන්ටත් යහපත කරන්නට පුළුවන් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් මෙහෙවරක් කරන්නට පුළුවන් නිරෝගීමත් වූ සත්පුරුෂ මිනිස්සෙක්සේ Taman දියුණු කරගන්නට ලෞකික ලෝකෝත්තර උභය සම්පත් සාධනය කරගන්නට සුදුසු ආධ්‍යාත්මික වූ පරිබාහිර වූ නිරෝගී භාවයක් ගොඩනගා ගන්නට හැම දිනාතම මේ තුලින් ප්‍රඥාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන හැම දිනාටම දෙවියන් සහිත අප හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු